සතියේදී මෑට පෙන්වන්න කලේ අවරිස්ථානික කොයි ආකාර භාවනාවක් අපි මුලක්නවා නිවන් අවබෝධ කර ගැනීමට නම් අප විසින් ආර්යකාන්ත මාර්ගයේ ගුණ ධර්ම දිනු කර ගත යුතුයි කියන කරුණයි. මේ භාවනා භාවනා සංකේත සහභාගී භාවනා කිරීම තුළින් ඒ ආර්යකාන්ත මාර්ගයේ ගුණ ධර්ම ඒ අංග කෙසේ දිනු වෙනවාද කියන කාරණාවත් තේරුම් ගන්නවා. විශේෂයෙන්ම මෙයගේ එල්ලාට කියලා සම්මා සංකප්ප සහ සම්මා වාචා කියන අංග දෙක ජීවිතයේ එකතු කර ගත යුතුයි කියන කරුණ. යහපත් අදහස් සහ සාපත් වශයෙන් බොහෝ දෙනෙක් කල්පනා කරන මේවා මේ භාවනාවට අත්‍යවශ්‍ය අංග නෙවෙයි. ටිකක් දේව භාවනා කරන දවසට ඇවිල්ලා ටිකක් වාඩි වෙලා භාවනා කරපුවාම හොඳට නැති වාඩි වෙලා ඉන්න නැත්නම් ඒකෝ ගියාට පස්සේ පොඩ්ඩක් භාවනා කරපුවම නැති කියලා අර සම්මා සංකප්ප සම්මා වාචාවේ අංගවලට අවධානයක් මුඛ්‍ය අවධානයක් යොමු කරන්නේ මේවා නුමන්යාමට අත්‍යවශ්‍ය අංග නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඒව ආරවට්ටාන් මාගේ අංග වශයෙන් පෙන්වන්නේ. ඒක නිසා මේ අය අවබෝධ කරගන්න ඕනේ මම මේ ගන්න යන්නේ නිවන් අවබෝධ කර ගැනීමට නිවන් අවබෝධ කර ගැනීමට නම් මේ ධර්ම මාර්ගයේ පිටතට දියුණු කරගatiya යුතුයි ඒක නිසා මේ ධර්ම මා දවසින් දවස ජීවිතයේ එකතු කරගatiya යුතුයි කියන හැඟීමෙන් ඒතොර මේ සම්මා සංකප්ප සම්මා වාචා වැනි අංග ඒ සමාගයේ ජීවිතයට එදිනදා ජීවිතයට එකතු කරගන්නට ඕනේ ඒක භාවනාවට අත්‍යවශ්‍ය කාරණා අද මෙයට අපේ සම්මා සතිය ගැන කතා කරන්න යටපත් කරන්නේ. අපි කියනවා මේ භවනා පන්තියෙන් කරන්න යන්නේ සති සමාධි ප්‍රඥා දිනු කරනවා කියන එකයි. ඒ කර්මය අපි ප්‍රකාශ කරේ සම්මා සතිය කියන්නේ කොහොමද කියන එක අවබෝධයක් නැතුව සතිය දිනු කරන්නට යනවාට වඩා සම්මා සතිය කියන්නේ පැහැදිලි අවබෝධයක් ඇතුව ඒ දිනු කිරීම ධ්‍යාන ඉතාම ප්‍රඥාවෝතරයි. සතිය කියන එකට සිංහලෙන් වචනයක් කියනවා අපිට ගන්න පුළුවන් සිහිය කියලා. සති සම්පජාන්‍ය කියලා තව වචනයක් කියනවා. සිහිය නෝන. අදාප කතා කරන්නේ සති සම්පජාන්‍යයේ දවස්සේ නෝන කියන දේ පිළිබඳව නෙවෙයි සම්මා සතිය. සති සම්පජාන්‍ය ගැන වෙන දවසක අවස්ථාවෝදී පරිදි අපි කර්මයේ දිගට වීමට අදහස් කරනවා. එතකොට සතිය කියන්නේ සිහිය. මේ සතිය කොටස් දෙකකට ප්‍රධාන වශයෙන් බුද්ධාව පොත්පත් වල දක්වා තිබෙනවා සම්මා සති සහ මිච්ඡා සති මිච්ඡා සති කියන්නේ වැරදි විදිය බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන අට මිච්ඡත් ධර්ම කියලා ඒ ආර්යසත්‍යංග මාර්ගයේ ධර්ම අටට ප්‍රතිවිරුද්ධව ධර්ම අටට ඒ අට මිච්ඡත් ධර්ම කියලා උනාට පෙන්වනවා ඒ කියන්නේ සම්මා දිට්ඨිය නෙවෙයි මිත්‍යා දිට්ඨිය. සම්මා සංකප්ප නෙවෙයි මිත්‍යා සංකප්ප. මේවා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංගවලට ප්‍රතිවිරුද්ධ අංග අංගාටක මිත්‍යක් තිබුණා. මිත්‍යක්. මිත්‍යා දිට්ඨි, මිත්‍යා සංකප්ප, මිත්‍යා වාචා, මිත්‍යා සම්මන්ත, මිත්‍යා ආජීව, මිත්‍යා වායාම, මිත්‍යා සති. මිත්‍යා සමාධි. මිත්‍යා සමාධි කියලා එකක් තියෙනවා. මෙයාට කියන්නේ අර්ථ මිත්‍යා. මේ මිත්‍යා සතියනේ අපේ යන්න කියන කරන්නේ සම්මා සතිය. මිත්‍යා සතිය කියන්නේ අකුසල කර්ම සිදු කරන විට ඒවා යෙදෙන පිළිය. දැන් උදාහරණයක් වශයෙන් මෙයාට කියොත් මේ කමෙන්ට් හැදුවේ අපිටම කෙනෙක් හොරකමක් කරනවා ඒ හොරකම කිසි කෙනෙකුට අහු වෙන්න දෙන්නේ නැහැ. හොඳින් සිංහෙන් දොරක් කරනවා කියලා කියනවා. අන්න ඒකේ තෝරේ සුදටව සිංහයක් වෙදෙනවා. ඒක නිස්සක් හතිය සම්මාසකයක් නෙවෙයි. හැබැයි මේ කර්මයේ තියෙන ඔය අභිධර්ම කාර්යයට විරුද්ධයි. ඒ අදහස්ට විරුද්ධයි. ඒක අභිධර්ම කියන්නේ අකුසල කර්මයක් කරන එක කිසි විදිහකට සතියේ නෙවෙයි නැහැ කියනවා. ඒක තමයි අත්‍යන්ත විස්තර කතාවට විරුද්ධ කතාව. බුදුහාමුදුරන් දේශනා කළේ. එතකොට ඊට අමතරව තව කතාවක් කියනවා මේ අකුසල කර්ම කරන එක නිතරම යෙදෙනවා කියලා. හැම අකුසල කර්මයක මෙතන කායික ධර්ම වශයෙන් ඔය කායික අනුස්සත් උද්‍යක්ෂය වගේ අපි නෝනේ උද්දක්ෂය. ඒක සෑම අකුසලයක් කරන එකම වගේ යෙදෙනයි කියලා දක්වා දෙනවා. සත්‍යයට ප්‍රතිවිරුද්ධ ධර්මයක උද්දක්ෂය. මේක මම නම් පිළිගන්නේ නැහැ. කොහොමද ඒ කරුණක් මේ ආයත ප්‍රකාශ කළා. එතකොට අපි වචන කරන්නේ සම්මා සතිය. ඒ සම්මා සතිය අපිට ඉතාමත්ම අත්‍යවශ්‍යයි භාවනා දියුණු කර ගැනීම සඳහා. සතිය අවශ්‍යයි සමාධිය දියුණු කර ගැනීම. සති සමාධිය නිසාම තමයි අපිට ප්‍රඥාව දියුණු කර සම්මාදිටිය ඇති කරගෙන ඒ වෙනේ නිවන අවබෝධ කරගන්නට හැකියාව ලැබෙන්නේ. මේ සතිය ඉතාමත් අවශ්‍යයි කියන කාරණාව මේ අවබෝධ කරගන්න යුතුයි. මෙන්නේදී වැදගත්කම් දෙන්නා කියන සඳහාම බුදුරජාණන් වහන්සේ මේ සතිය බොහෝ ආකාරයකින් දෙන්නුම් කරලා තියෙන විශේෂයෙන්ම සත්‍ය බෝධිපාක්ෂ ධර්ම විස්තර කරන එක සම්මා සතිය කියලා දේශනා කරනවා. සති සම්බොධ්ධංගය කියලා බොධ්ධංගයක් වශයෙන් දේශනා කරනවා. සති ඉන්ද්‍රිය කියලා ඉන්ද්‍රිය ධර්මයක් වශයෙන් දේශනා කරනවා. සති බල කියලා බල ධර්මයක් වශයෙන් දේශනා කරනවා සතර සතිපට්ඨාන කියලා සතිපට්ඨාන වශයෙන් හතරක් දේශනා කරනවා මේ හැම එකකම දෙන්නුම් කරන්නේ සති සම්මා සතිය කියන අන්න ඒක අප දිනු කරගත යුතුමයි භාවනා කිරීම තුන ඒක අපට අත්‍යවශ්‍යයි සමාධිය දිනු කරගන්න. එතකොට මේ සතිය එහෙනම් කරනා බුදුරජාණන් වහන්සේ විසින් විවිධ අවස්ථාවලදී විවිධ ආකාරයෙන් විස්තර කරනවා. සාමාන්‍යයෙන් ඔය සෝලවිද්‍යේ කියන පොත්වල දක්වා දෙන බුද්ධාන සත්‍යසත්‍යෝ ධම්මාන සත්‍යසත්‍යෝ සංඝාන සත්‍යසත්‍යෝ ආදී වශයෙන් මේ අනුස්සති භාවනා වශයෙන් දක්වන භාවනා ක්‍රම 10ක් තියෙනවා බුද්ධාන සත්‍යසත්‍යෝ. ඒවා වඩන එකත් සතිය දියුණු වෙනවා කියන්නේ. ඒක ඇත්ත. පටිච්ච සමුප්පාදයේ විතරේ සම්පත් සුගම්බදාන කියන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ පාඩකය මේ පතිය සෑම කුසලයක් කරන එකම යෝගුණා කියනකයි ඉවත්පත්. ඉතින් අපි භාවනා කරන එක කුසල සංඥා සිදු කරන්නේ මෛත්‍රී භාවනාව නෙවෙයි බුදු ගුණ නෙවෙයි කවර භාවනාවක් කළත් පතිය තරම දුරට දියුණු වෙනවා ඒ භාවනාව කියන තුරු. ඒ සතිය පමණක් අපට සම්මා සතිය දිනු කර ගැනීමට ඉවහල් වන්නේ නැහැ ප්‍රමාණවත් වන්නේ නැහැ ඒක මතක තබාගන්න. ඊළඟට සම්මා සතිය සමහර තැන් වලදී බුදුරජාණන් වහන්සේ දෙන්නම් කරනවා සිරකතන්ති භාසිතා කරිත අනුස්තරිතා ආදී වශයෙන් දැක්කන පාඩකින් ඉස්සර බොහෝ ඉස්සර කරපු දේවල් කියපු දේවල් මතක් කිරීමේ ශක්තියක් සැදී ඉඳලා තියෙනවා. මේකත් නෙවෙයි අපේ භාවනාව දියුණු කර ගැනීමට අවශ්‍ය සතිය කියන්නේ. මේක කතන්දේ භාගිතා සහිත අනුසංසා කියන ආදී වශයෙන් දැක්වූ විස්තරයක් මේක අදාළ නැහැ. මේ නිසාම තමයි මේ සම්මා සතිය පූර්ණේ මාර්ගාත්මක ඥානයේ බැදීම සඳහා ඉතාම අවශ්‍ය අංගයක් කියලා ප්‍රකාශ වන්නේ. ඒ කියන්නේ භාවනා කරන කෙනෙකුට විශේෂයෙන්ම සම්මත වශයෙන් හතරෙනි ධ්‍යාන තත්ත්වයට පිට දිවෙනවා නම් විදර්ශනා වශයෙන් සෝවාන් ඵලයට සාක්ෂාත් වීමට සමීප අවස්ථාවක හෝ සෝවාන් ඵලයට සාක්ෂාත් කරලා දිනනවා නම් එවැනි කෙනෙකුට සමාජයේ ගිය ආත්ම බලන එක තරම් අපහසු කාර්යයක් නෙවෙයි. මේක සරල දෙයක්, සුළු දෙයක්. ප්‍රාඥා දෙකක් බලනවා කියන්නේ තමයි පස්ස. එවැනි සත්‍යයක් දැකීමට මේ සම්මා සත්‍යය ඉතාමත් අවශ්‍යයි. සුද්ධිමා සංයත ඥානය ඇත්තට නිසා. අර ඒක අපිට ඇති වුණත් නැති වුණත් ඒක ඇතුළ දෙකක් තහයන්නේ අපිට මේ අපි යන්නේ සමාධිය දිනු කරගෙන නිවන් අවබෝධ කරගන්නට නිවන් අවබෝධ කරගන්නට සම්මා සතිය අපි දිනු කරගෙන සිටි ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන දන්නක් වගේ මේ සතිය තුළින් සිදුවන්නේ අපි කරනු ලබන භාවනා ආරම්භණයේ සිට පිට යනකොට ඒ සිත පිටයාම නවත්තලා අකුසල විතක් වලින් අප මුදවාගෙන භාවනා අරමුණේම සිට නැවත නැවත පිහිටවන එකයි සම්මා සතිය කියන්නේ සිදුවන්නේ. උදාහරණ වශයෙන් කියනවා නම් මේ භාවනා කරන විට අතීතයේ කරා සිට දුවනවා නම් ඒක භවනාවට පටහැනි කියන භවනාව කැදීමට පරිබෝධ වෙන ධර්මයක්. ඒක පිළිනම් කරලා දීලා උපදේශිත පිට යනවා. ඒක නිසා භවනා ආරම්භණයෙම සිට පිටවා ගැනීම කියලා අවවාදයක් වශයෙන් සිත ඒ අරමුණේම නැවත නැවත යොමු කරවනු ලබන්නේ සම්මා සතිය තුළින්. අනාගත අරමුණු කරා සිට දුවන එක බලක්වන්නේ සම්මා සතිය තුළින්. කාමච්ඡන්ද ව්‍යාපාදාදී නීවරණ ධර්ම අකුසල ධර්ම භාවනා කරන විට එනවා. ක්ලේශ ධර්ම ජනිත වෙනවා. ඒ ක්ලේශ ධර්ම සිත සිත තුළින් මතුවෙනකොට මේ මතුවනේ ක්ලේශ ධර්මයන් මේකෙන් සිත මුදාගන්නේ මේ විදිහට භාවනා ආරම්භණය සිට පවත්වා ගැනීම කියලා අපි පෙන්වන කරන්නේ මාර්ගයට යොමු කරන්නේ සම්මා සතියට. ඒක සමතර විශේෂයෙන්ම මේ ආයත කියන්න ඕන සම්මා සතිය නැති නිසා තමයි සිත නොයෙක් කර්මණු කරා දුවන්නේ. නානාරම්මන කරා සිත විචිත්ත භාවයට පත්වන්නේ. සම්මා සතිය දිනු වෙලා නැති නිසා. බොහෝ දෙනෙක් කියන කතාවක් තමයි අපට සිත එකඟ කරගන්නට බෑ. මෙතෙක් කල් භාවනා කළා අපිට සිත එකඟ කරගන්නට බෑ. සිත විවිධ අරමුණු කරා දුවනවා කියන කතාව බොහෝ දෙනෙක් කියනවා. ඒක බොහෝ දෙනෙකුට පිළිගන්නවා. මේ සිදුවන්නේ අන්තිමට නිසා නෙවෙයි. සම්මා සතිය දිනු වෙලා නැති. සම්මා සතිය දිනුනොත් කෙනෙකුට සිත සමාධිමත් කරන එක ඉතා අසහසයි. ඒක නිසා භාවනා අරමුණේම සිට පිහිටුවාගෙන සිට සමාධියෙන් යුතුව සමාහිත භාවයට පත් කරගෙන දිගින් දිගටම භාවනා පහසෙන් කරන්නට අවශ්‍ය කෙනෙක් සිටිනා සිටිනා නම් ඔහු විසින් සම්මාකතෝ දිනු කරගත යුතුමයි. බාහිර අරමුණු කරා යන සිට නවත්වනු ලබන්නේ සම්මාකතයතු. මේක බුදුරජාණන් වහන්සේ පෙන්වන කරලා තියෙනවා. උන්වහන්සේ පාරායන බණ්ඩේ අධිසතිය රත්නත්‍රය තියෙන ඒ සෝත්‍රය දක්වනවා උන්වහන්සේ අහන ප්‍රශ්නයක්. සමන්ති සම්බදී සෝතා සෝතානං කිනිවාරණං සෝතානං සංවරම් බෝධි කේන සෝතා සිතිනේ එම ප්‍රශ්නයක් වෙනවා. ඒකේ අදහස සමන්ති සම්බදී සෝතා හැම දෙයක්ම ජීවය බලාගෙන බලාගෙන කලාගෙන යනවා. මේ දේර සංවර කරගන්නේ කොහොමද? මේවා ආවරණය කරගන්නේ කොහොමද? මේ දේවල් සිඳලා දේලවා ගමන්නේ කොහොමද? මේකයි ප්‍රශ්නේ. දේවල් කියන එකෙන් අදහස් කරන්නේ සෝතාජන සෝතය, මහා ජලප්‍රවාහ මේ කියන එකයි ඒක අදහස. අපගේ සිත් තුළින් ගන්න සිත් විභාරාවන්. ඔය චූර්ණයේ ජීවිතේ පොතේ තියෙනවා සක්කුතෝ රූපේ සමන්ති ආස්වාන්ති සංගන්ති පරස්සන්ති ආදී වශයෙන් දැක්වෙන පාඩය. ඇහැට රූපයක් දැක්කාට පසු ඒ රූපයේ අරමුණු කරගෙන විවිධාකාර පිටිවිලි අපගේ පුතතෙන් බලන්නට පටන් ගන්නවා. එක්කෝ මේ මොහොතේ දක්න රූපයක්, වර්තමානික වශයෙන් බලන රූපයක්. එහෙම නැත්නම් අතීතයේ දකින්න ලද රූපයක්. එහෙම නැත්නම් අනාගතයේ දකින්නට සිතාගෙන සිටින රූපයක් කෙරෙහි අපගේ පුතේදී බලන්නට පටන් ගන්නවා. කනට ඇහෙන ශබ්ද තුලිනුත් ඒ වගේම අතීත වර්තමාන අනාගත වශයෙන් මේ ශබ්ද ආරම්භණු කරගෙන සිටේ ගන්නවා. මේ ආකානාතය දිව ශරීරයේ මනස කියන එක අය ඒවාට කියන්නේ ඉන්ද්‍රිය කියලා. මේ භාවනා පන්තියට පරිස්සම දැනගෙන සමහර මේ වචන ගන්න ඇති ඇති. ඇහැ කන නාසය දිව ශරීරයේ මනස මේවා කියන්නේ ඉන්ද්‍රිය ධර්ම කියලා. මේවට අරමුණු වෙන දේවල් කියන හැට රූප කනට ශබ්ද නාසයට ගඳ සුවඳ දිවට රස කායයට නොඑක් අරමුණු ස්පර්ශ මනසට නොඑක් සුඛේ ධම්මාරම් මේවට කියන්නේ ආරමුණු අරමුණු එතකොට ආදී චක්වාදී ඉන්ද්‍රයන්ට මේ රූපාදී අරමුණු ගැටීම නිසා මේ සංස්කාර පිටේ පහළ වෙනවා ඒක තමයි සමන්ති සම්බදීසෝත හැම ආකාරයකින්ම මේ ජීවල් ගලන්නාසේ ජල ප්‍රවාහය බලාගෙන යනාසේ සිතුවිලි බලාගෙන යනවා. ඒ හැතුලින් අනතුලින් නාසයේ තුලින් ජීව තුලින් ශරීරයේ තුලින් මනසතුලින් මේක නිසා තමයි අපි භවනා කරන විට හිත එක තැනක පවත්වාගෙන ඒ කාර්මුණේ පවත්වාගෙන යන්නට හැකියාව. මේක සංවර කරගන්නේ කොහොමද කියලා ඉදිරි ගානන් මහන්සියගෙන් විමසන්නේ. ඒ මේ සංවර වීම සිදුවන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ දෙන්නම් කරනවා ඥානිසෝතානි ලෝකස්මින් සතිපි සංනිවාරණං සෝතානං සංවරං දෝමි පඤ්ඤාදීති තීරේ එන්න අනේ විසින් විගතා ප්‍රකාශ කරලා මේ විවිධාකාර සිතිවිලි ගලා යාම නවතින්නේ නැත්නම් ආවරණය කරන්න ආරක්ෂා ගන්න සතියේ සංනිවාරණ සතිය තුළ එතකොට අපි විවිධාරමණු කලා අපගේ චිත ගලන එක නවත්තන්නට අපට අවශ්‍ය වන්නේ ප්‍රයෝජනවත් වන්නේ අන්තිමක් නිස්සම්මාසති. අපිට භාවනා අරමුණේ සිට පිළිගන්නට බැරි නම් ඒකෙන් අදහස් ගන්නේ අප තුළ සම්මා සතිය දියුණු වෙලා නැහැ කියන එක. මේ සියල්ලම කිසිදී අර දියවැල් කුලියන් වාසේ කුලියන්නේ කොහෙන්ද කියලා අහන එක බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ පඤ්ඤායේදී සිටියේ කියලා ප්‍රඥාව තුළින් මේ දියවැල් බැදීම නැත්නම් සිටියේ බැදීම නවත්වනවා කියලා කුලියනයි. ඒක අරහත් ඵල පිට ඇති වුණාට පසු අවිද්‍යාව නිරුද්ධ වෙන දිලෙන් සංස්කාර පිටට බලා යාම සම්පූර්ණයෙන් නතර වන එක පින්නේම සඳහායි බුදුරජාණන් වහන්සේ පාඩේ ලෙසින් ප්‍රකාශ කළා. ඒකත් අපිට මේ ගැඹුරු ධර්ම නෙවෙයි අවශ්‍ය වන්නේ නෙමෙයි. මේකේ අවශ්‍ය වන්නේ සතිය තුළින් තමයි අපගේ පිට පිට යන එක වළක්වාගත හැකි වන්නේ කියන කාරණා. ඒකෝර අපි සම්මාතකේ දින කරගත්තාන අපිට සමාධිය ඇති කර ගන්නවා කියන එක උතරම්ම අපහසු කාර්යයක් නෙවෙයි. හිතන්නට එතුවා මේ පළවෙනි ධ්‍යාන දෙවෙනි ධ්‍යාන කියන එක මහා අමාරු බඩක්ය දෙයක් බදා ගන්නට බැරි දෙයක් ඒක. ඕකේ තරම් අමාරු දෙයක් නෙවෙයි තාපහසු දෙයක්. පොත්වල කියන මහා අමාරු බැවෑරුම් දෙයක් කියලා. ඒ අදහස අයින් කරගන්න. අපිට මේක පුළුවන් කියන ඒ විශ්වාසය පිටතට ඇති කරගන්න. අදත් ඒ ඇති කරගත් ප්‍රවස්ත ඥානස්තරිනවා. ගිහියන් අය ගිහියන් ඉන්නවා. ඒක නිසා මේවා බෑ බෑ බෑ කියලා ඒ නෙගටිව් ඒ හොඳ අදහස් මේ වැරදි අදහස් පිටට දාන්න එපා. මේක මට පුළුවන්. මේක කරන්නට මට හැකියාව තියෙනවා කියන ඒ යහපත් අදහස් පිටට දාන්න. එතකොට තමයි අපිට මේක දිනු කරගන්න පුළුවන් වන්නේ. එතකොට ඒ සතිය නැති නිසා තමයි පිට පිට යන්නේ සතිය දිනු කරන පුළුවන් ඒක පුදාම බලස්සා ගන්න එක බලස්සා ගන්න එක පහසු වෙනවා. එතකොට මේ සතිය දිනු කර ගැනීමට අවශ්‍ය අංග තියෙනවා. ඒ අංග අපි එකතු කරගන්න ඕනේ. අවශ්‍ය අංග ප්‍රකාශ කරන ඉස්සෙල්ල සම්මා සතිය බුදුරජාණන් වහන්සේ අපගේ භාවනාවට අදාළම ආකාරයෙන් විස්තර කර ඇති පාඩයක් ඉදිරිපත් කරනවා. මාර කලින් දිවේ බුද්ධහමෝ සත්‍යසත්ව ආදී වශයෙන් දැක්කන පාට සිරකසම්පිතේ භාෂිතාම් විචරිතානුසරිතාවනි පාට ඒවා අපේ භාවනාවට අදාළ සම්පතේට අදාළ දේවල් නෙවෙයි. ඒවත් අපි තමයි නමුත් අපේ භාවනාවට අදාළ නෙවෙයි. කතමාද දෙකේ සම්මා සති. සම්මා සතිය කියන්නේ කොහොමද? ඒකයි තේරුම. ඉද දික්කලේ දික්කෝ කායේ කායන පස්සේ වේසු ආසාපි සම්පජානෝ සතමා විනී ලෝකේ අභිජ්ජා දෝමනස්ස වේදනා වේදනාන් පස්සේ වේසු දික්කෝ චිත්තාන පස්සේ වේසු ධම්මේ ධම්මාන පස්සේ වේසු ආකාශේ සංකජාන සතමා විනී ලෝකේ අභිජ්ජා දෝමනස්ස අනමොත දික්කලේ සම්මා සත්‍ය සම්මා සත්‍ය කියන්නේ කොහොමද? ඒ දෙක ප්‍රකාශ කරනවා කායානුපස්සනාව යම් කෙනෙක් වඩනවා නම් වේදනානුපස්සනාව යම් කෙනෙක් වඩනවා නම් ඒ වගේම චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව කියන මේ සතරපටිපට්ඨාන ධර්මයන් යම් කෙනෙක් ප්‍රගුණ කරනවා නම් අන්න ඒ ප්‍රගුණ වීම තමයි සම්මා සතිය කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. මේක හොඳට තේරුම් ගන්න. සතිය කියන්නේ සිහියම නෙවෙයි. ඒකට අර සතියට වෙන වචනයක් කියන්නට ඕන නිසා අපි සිහිය කියලා ප්‍රකාශ කළා. වෙන වචනයක් නැති නිසා. සතිය කියන්නේ සිහියෙන් වැඩ කිරීම පමණක්ම නෙවෙයි. සම්මා සතිය. ඒකත් හොඳට මතක තියාගන්න. බොහෝ භාවනා මධ්‍යස්ථාන බොහෝ තැන්වල සම්මා සතිය කියලා විස්තර කරන්නේ සිහියෙන් වැඩ කිරීම. ඒක නෙවෙයි මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමක පාඩවලට අනුකූලවයි මා ඉදිරිපත් කරන්නේ. දැන් නම් පිළිගන්නේ නැත්නම් ඉතින් ඒක මඩ පිළිගන්නේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ සම්මාසතේ විස්තර කරන්නේ කායික කායානුපස්සී විරති. කායානුපස්සනාව වඩමින් වාසය කරනවා. මේකෙන් පොත්වල කියන්නේ කයේ කයානුව බලමින් වාසය කරනවා කියලා. මේ සිංහල නම් මට තේරෙන්නේ නැහැ. මෙයාට තේරෙන්නේ මන්ද. කයේ කයානුව බලමින් වාසය කරනවා ආදී වශයෙන් දැක්කේ නේද? මේ කායානුපස්සනා කියන වචනේ ඇතුළත තියෙන වචන දෙකකින් කාය අනුපස්සනා කායානුපස්සනා කාය එක අනුපස්සනා කියන වචන දෙක හරියට මේ දෙක අදනම කායානුපස්සනා වේදනා අනුපස්සනා කියන වචන දෙක අදනම වේදනානුපස්සනා චිත්ත අනුපස්සනා චිත්තානුපස්සනා ධම්ම අනුපස්සනා ධම්මානුපස්සනා මොකද අනුපස්සනා කියන්නේ පස්සනා කියන්නේ දක්නා කියන එක. දැකීම කියන එක, බැලීම. අනුස්වැනි කොට කුංචි කුංචි කුංචි කියන තේම කොටක් වලට බෙදලා. ඒක අනුපස්සනා කියන්නේ කයේ යථායන්පස්සනා කියන්නේ කයේ යථා තත්ත්වයේ නියම තත්ත්වයේ තේරුම් යන ආකාරයෙන් උසස්යෙන් මතින් ගැඹුරින් දැකීම නැත්නම් බැලීම. සමාධියෙන් හා ප්‍රඥාවෙන් යුක්තයි. මේ දැකිය හැකි අස්පාර ප්‍රධාන වශයෙන් හතක් බුදුරජාණන් වහන්සේ භූම සූත්‍රය දක්වලා තියෙනවා. ඊට අමතරව තවත් අනුපස්සනා ක්‍රම 11ක් තියෙනවා. දුක්ඛානුපස්සන, අනිච්චානුපස්සන, අනාත්මානුපස්සන. මම මේ දුක්ඛානුපස්සන කලින්දී දුක ගැන පැහැදිලි අවබෝධයක් ඇතිවෙලා තියෙනවා. නිබ්බිදානුපස්සන, විරාගානුපස්සන, නිරෝධානුපස්සන, පටිච්චසමුප්පාදානුපස්සන. මේ හතරට කියනවා සත් අනුපස්සනා කියලා. තව ඊට අමතරව අනුපස්සනා ක්‍රම 11ක් තිබෙනවා. ඉතින් මේ කයේ නියම තත්ත්වයේ මතුවෙලා දකින්නට නම් මේක අපි අනිත්‍ය වශයෙන් දකින්නට ඕන. දුකක් වශයෙන් දකින්නට ඕන. ආත්ම නොවන අනාත්ම ධර්මයක් වශයෙන් දකින්නට ඕන. මේ කය කෙරෙහි කලකිරීමක් ඇති වෙන්නේ කියලා අවබෝධ වන්නට ඕන. මේ විදිහට මේ කය කෙරෙහි රාගයක් ඇති නොකර ගත යුතුයි කියලා විරාගය ඇති කර ගත යුතුයි කියලා විරාගානුපස්සනා වැඩෙන්න ඕනේ. මේ කය නිරුද්ධ වී යන ධර්මයක්, නිවිමු වී යන ධර්මයක් කියලා නිරෝධය දකින්නට ඕනේ. මේ කය සිතින් අත්හැරය බැඳී යුතු ධර්මයක් කියලා පටින් සංදානුපස්සනාව සිදු කළ වැඩෙන්න ඕනේ. ඒ විදිහට ඔය කර්ම හතවත් අඩුවකින් වැඩෙන ආකාරයෙන් කය අනුව යම් කිසි කෙනෙක් හරියට බලනවා නම් ඥානය ඒ වගේම සමාධියෙන් යුතුව බලන අන්න ඒක තමයි සම්මා සතිය කියන්නේ. සම්මා සතිය කොටස. සිහිය වැඩ කිරීමම නෙවෙයි මම දැක්කද තේනවා ඒ කාරණාව. ඒතකොට වේදනානුපස්සනාවක් තමයි. අපේ ඇඟට සිතට දැනෙනවා ආයේ දුක් වේදනා දැනෙනවා, සැප වේදනා දැනෙනවා, මෙලහත් වේදනා දැනෙනවා. කායයි සිතයි දෙකම දැනෙනවා. වේදනා දැනෙන සිතට නමුත් කායික වේදනා, චේතසික වේදනා කියලා කියනවා කියනවා. එතකොට මේ වේදනාවේ යථා තත්ත්වය, යථා පරිදි අවබෝධ වන ආකාරයෙන් අපි මේ අනුපස්සනාව දිනු කරනවා නම් අනුපස්සනා කියන එක ගන්නවා නේද? මොකද අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් ප්‍රධාන කරුණු තුනයි. ඊට පස්සේ අමතරව නිත්‍යතාව කලකිරීම ඇති වීම සඳහා විරාගයේ නැදීම ඇති වීම සඳහා මේ භාවනා විපරිණාම යොමුවෙන්නේ යොමුවේ මමත්ය නිරෝධානුපස්සනාව මේ කය රූප කොටස් නිරුද්ධ වියාම දැකීම අවශ්‍යයි. පටිච්චසමුප්පාදානුපස්සනාව මේ කය සිටින් ඈත් වීම සිදුවිය යුතුයි. අත්හැරියාම සිදුවිය යුතුයි. අන්න එවිට තමයි කායानुපස්සනාව එන්න චිත්තානුපස්සනාව ආදී අනිකුත් ඒ සතර සතිපට්ඨාන ධර්මයන් අපගේ සිත තුළ වැඩි වෙනවා. සිතේ ස්වરૂපයක් ඒ ආකාරයෙන් හත් ආකාරයකින් අවබෝධ වන්න ඕනේ. චිත්තානුපස්සනාවට. චිතට යගෙන සිතුවිලි වල ධර්මානුපස්සනාවේ ස්වરૂපය ඒ ආකාරයෙන් අදුම වශයෙන් හත්පන්පස්සනාවට හත්පන්පස්සනාවෙන් වැඩිම ආකාරයෙන් දිනු කරන්න ඕන. ඒක තමයි සම්මා සතිය කියන්නේ. මේකට තේරෙන්නට ඕන දැන් සම්මා සතිය කියන්නේ අනිත්‍යයක් නෙවෙයි. මේ සතර සතිපට්ඨාන ධර්මයන්මයි. සතර සතිපට්ඨාන සූත්‍රයේම වෙන මොකක්වත් මේ සම්මාපතිය ගැන එකම වචනේ විස්තර කරපු සූත්‍රයක්. වෙන දෙයක් නෑ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ එක අංගයක් පමණක් විස්තර කර දේවල් පමණයි සතර සතිපට්ඨාන සූත්‍රය. අන්තිම සම්මාපතිය විස්තර කරන එක. ඒක කරා. ඒක සූත්‍රය. එතකොට ඒ සම්මා සතිය නිසි පරිදි දියුණු කරන්නට නම් අපි ඔය කියන ලද සත්ත්වනුපස්සනාවන් දියුණු කරන්නට ඕන. විශේෂයෙන්ම කයේ සහ සිතේ නියමකත්වයේ අවබෝධ වීම සඳහා මේ සතිය දියුණු කර ගැනීමට ඉවහල් වන කරුණු අපි ලං කරගන්නට ඕන. සතිය නැතිවීමට ඉවහල් වන කරුණු අපි ඈඩ් කරන්නට ඕන. ඔය අටුවා ටීකා පොත්වල දක්වලා තියෙනවා සතිය දියුණු කර ගැනීමට කරුණු කීපයක්. මුක්පස්සක පුද්ගල පරිවර්තනතා උපක්කති උපක්කිත සති පුද්ගල ජීවනතා සති මුත්තතා සති සම්පන්න සති සම්බන්ධ සම්පදේ කතිය සති සම්පදන්න මොකද වචන මතක තියෙන ඒ වචන හතරක් දක්වා තිබෙනවා ඒ කියන්නේ ගුණයයිත අදාළ වන්නේ එකක් තමයි එකක් හෝ දෙකක් තමයි මුක්පස්සක පුද්ගල පරිවර්තනතා සතිය නැති පුද්ගලෝ සංවර්ධනය කරන මේ පුද්ගලයන් ඈත් සීයෙන් තොරව කටයුතු කරන අයගේ ඈත් මේක ඉතින් ජීවිතයට කරන්නේ දැන් මේ තුළ ඉන්නේ අතුරු කරන්නේ මේ ඔක්කොම මුත්තක් ප්‍රතිමුත්තය තමයි සත්‍යයෙන් තොර පුද්ගලයන් ඒක ඉතින් කරන්නට බැරි වැඩක් නෑ උපක්ෂිත සති පුද්ගල සේවනක සතියේ සතියෙන් යුතුව සතියෙන් වැඩ යුතුව වැඩ කටයුතු කරන අය ආශ්‍රයදී ඒකත් නැති කන්නේ අත්ේ ගන්න දෙන්නේ වශයෙන් වැඩ කරන අය නෙමෙයි. ඔය අර මෙඩිකාපු උරන් වගේ හතනහට දුවන අය. නැත්නම් අර උදළු වලට ගැටිච්ච පණුවන් වගේ දඟල දඟල නටන අය. ඒ වගේ දකින්න ලැබෙන්නේ නැහැ නේද? සතුන් කරන කටයුතු කරනවා නේ. ඒක නිසා ඒ වගේ මේ අදහස් දෙක මනස යෝග්‍යම අදාළ නැහැ. ඒක කරන්නට බැහැ. බැරි දේවල් කියලා කරනවා. මේ ආයතනයේ කුමක් දක්වා තියෙන තාද්දේ මුත්තතා සතිය දියුණු කරගත යුතුයි කියන හැඟීම තමයි පිට තුළ තියෙන්න ඕන. ඒකට නැඹුරු භාවයක් තියෙන්න ඕන. මම මේ සතිය දියුණු කරගත යුතුයි. මම පැහැදිලිවම අවබෝධ කරගන්න ඕන. මම මේ යන්නේ නිවන් අවබෝධ කරගන්නට මේ ජීවිතයේ නේම. යටත් වෙන්නේ සෝවාන් ඵලයට. ඒ සඳහා නම් ආගස්සාංග මාර්ගයේ අංග දියුණු කරගත යුතුමයි. මම සම්මා සතිය දියුණු කරගත යුතුමයි. මේ හැදීම ඒ අවබෝධය න්යායයේ සිටට කාල දෙන්නට ඕන. කාලදින ඒක අනුව කටයුතු කරන්න. බලෙන් කෙනෙකුට මේ සම්මා සතිය ඇති කරපන් ඇති කරපන් කියලා උපදෙස් දුන්නට වැඩක් නැහැ. සමාජයේ සිට තුළින් මේක එන්න තෝරම් මම මේක කරගත යුතුයි. ආතද ප්‍රයෝජන. වෙන කාටවත් මේ සමාජය සමාජයේ විමුක්තිය සඳහා නිවන සඳහා මේ ත්‍ක්ෂය වර්ගය කියන හැඟීම ඇතුව සම්මා සතිය දිනු කර ගන්න මේ සම්මා සතිය දිනු කර ගන්නට අවශ්‍ය කරුණු ලකුවා කියන එකක් මාගේ බුදුරජාණන් වහන්සේ කියන්නේ ඕක නෙවෙයි. මම බුදුරජාණන් වහන්සේගේ අදහස් තමයි පිළිපදින්නේ ලකුවා කිව්වම උන්වහන්සේ දක්වා තියෙන්නේ අත්‍යවික්‍රේ සති සම්බද්ධ ප්‍රධානිය ධම්මා පස්සේ යෝනිසෝ මනස්කාර බහුලීකාරෝ බහුලීකාරෝ අයමාහාරෝ අනුස්සංගස්වා සත්සංගද්ධංගස්ස උපාදාය උප්පන්නස්වා සත්සංගද්ධංගස්ස භාවනාය පාරිපූර්ණ මෙලෙසින් දක්වා තිබෙනවා සම්බුද්ධංග සංගතිය ඒක අදහස් කරන්නේ සතේ ජීවන කෙරෙීමට උදාහරණ වෙන සති සම්බද්ධංගස්ථානීය ධර්මා සතියේ පිටුවා ගත යුතු ධර්ම අත්ති දෙකේ මහණෙනි කියනවා මොනවද සතිය පිළිබඳව අගතියට බලන්නේ. නෑ මම කලින් මාගේ වටපත් කරන සතිපට්ඨාන වෙන කිසිවක් නෙවෙයි. කය, සිත, වේදනාව, කාය, වේදනා, චිත්ත, වේදනා, කාය, වේදනාව, සිත, ධම්ම, සිත, වේදනා, ඔය හතරයි පරිච්ඡේදයේ තීන්දුවාගතකට ස්ථාන වශයෙන් දක්වන්නේ. ඒකනේ සතිපට්ඨාන කියලා කියන්නේ. ඉන්දිය තීන්දුවාගත ස්ථාන. අත්තිවික්කවේ සත්සම්බොජ්ජත්ථානීය ධම්මා මානි මේ ධම්ම හතරක් තියෙනවා සතිය පිළිබඳව මතකෝ සත්‍ය යෝනිසෝ මනසිකාර බෞලීකාරෝ අන්නේ කර්ම හතරේ යෝනිසෝ මනසිකාරේ නැවත නැවත වඩලා බෞලීකරණය කළා නම් නැවත නැවත ප්‍රගුණ කළා නම් අන්න ඒක අයමාහාරෝ ඒක හේතු වෙනවා අනුපන්නස්සවා සතිසම්බොද්ධංගත් උපාදාය. නූපන් සතිසම්බොද්ධංගේ ඇතිවීම සඳහා. උපන්නස්සවා සතිසම්බොද්ධංගත් භාවනායේ පාරිපූර්ණය. උපන් සතිසම්බොද්ධංගේ භාවනාවෙන් සත්‍ය සම්පූර්ණත්වයට පත් වීම සඳහා. එතකොට ප්‍රතිසම්පජ්ජන්ගේ දිනු කරන්නේ බුදුහාමුදුරුවෝ කියන්නේ මද්ද නැත්නම් සම්මා සතිය දිනු කරන්නට. සති ඉන්ද්‍රිය දිනු කරන්නට. සති බලය දිනු කරන්නට. ඔකටත් ඔකක් දාලා. බුදුරජාණන් වහන්සේ දෙන්නම කරන්නේ සතිය තුන්වා ගැනීම උත්සාහන තියන ඒ ස්ථාන කෙරෙහි යෝනිසෝ මනසකාරය නැවත නැවත ප්‍රගුණ කරන්නේ. මොකක්ද මේ යෝනිසෝ මනසකාරය? නුවණ මෙනෙහි කිරීම. අයෝනිස්ස මනසිකාරයේ තේරෙකකුත් තියෙනවා. නුවණින් නෙමෙයි නුවණ නැතුව. නුවණ බුදුදානන් වහන්සේ විභංග ප්‍රකාරණේ විස්තර කරන යෝනිස්ස මනසිකාරය නේද? සත්‍යපතම යෝනිස්ස මනසිකාරය කොහොමද මේ යෝනිස්ස මනසිකාරය කියලා කියන්නේ? අනිත්‍ය අනිත්‍යන්තේ දුක්ඛේ දුක්ඛන්තේ අනත්තං අනත්තාති අසුභේ අසුභන්දී යෝනිසෝ මනසිකාරෝ පඨමනසිකාරෝ සත්‍යපටික්ඛෝලේනවා චිත්තත් ආවර්තන අනුමාවර්තන ආදෝ ගොච්ඡමනාහාරෝ මනසිකාරෝ අනමෝචද දෙක්කවේ යෝනිසෝ මනසිකාරෝ මේ යෝනිසෝ මනසිකාරය කියන්නේ කොහොමද අනිත්‍ය අනිත්‍යන්ති අනිත්‍යයේ අනිත්‍ය වශයෙන් දකිනවා දුක්ඛේ දුක්ඛන්ති දුක දුකක් වශයෙන් දකිනවා. ඒක යෝනිසෝමනස්කාරය. අනත්තනේ අනාත්තාදී අනාත්මදී අනාත්ම වශයෙන් දකිනවා. අසුභී අසුභන්ති අසුභදී අසුභ වශයෙන් දකිනවා. සත්‍යා පටිච්චෝලේනා සත්‍ය හතරක් වශයෙන් දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය ආදී සත්‍ය ධර්ම වශයෙන් හෝ පටිච්චෝල ධර්ම වශයෙන් හෝ මෙලී කිරීමක් වෙනවා නම් නැවත නැවත දුක ඒ තුළම පවත්නවා නම් අන්න ඒකට කියනවා යෝනිසෝ මනසකාරය. එතකොට සතිය දිනු කර ගන්නට නම් සතිය පිහිටවා ගත යුතු මේ ස්ථාන හතර තුල හතර කෙරෙහි යෝනිසෝ මනසිකාරය පවත්වා ගත යුතු. ඒ කියන්නේ මොකද? අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් වැඩ කිරීම පමණක්ම නෙවෙයි සම්මා සතිය කියන්නේ මේ සතර සතිපට්ඨාන ධර්ම සත්සංපස්සනා සම්බන්ධන භාවනා කිරීම. ඒකම උත්තරන පාඩයක් තමයි පසුව අපි ප්‍රකාශ කරන්නේ. එතකොට අප විසින් සතිය දියුණු කර ගන්නටම ඕනෑ කියන නැගීම නැතුව මේ සතර සතිපට්ඨාන ධර්මයන් දියුණු කරගත යුතුයි කියන අවබෝධයෙන් යුතුව භාවනා කරන්නට පටන් ගන්න ඕනේ. අපි මේ භාවනා ආරම්භක දේශනා නෙමෙයි කරන්නේ. එතකොට තමයි සංස්කාරක වෙනවා ඒක අපේ කරනවා. එතකොට තමයි අපට භාවනාවේ සාර්ථක ප්‍රතිඵල ගන්නට පුළුවන් වෙන්නේ. ඒක නිසා මේ අය මේ සම්මා සතිය දිනු වීමට උපහාර වෙනා සිහිනුක වැඩ පිළිවෙල. ඒකක් කියවන්නේ. මේ භාවනා පන්තිවල කොයි භාවනා මධ්‍යස්ථානවල සිහියෙන් වැඩ කරන්න පුළුවන්. ඒක සම්මා සතිය නෙවෙයි. නමුත් සම්මා සතිය ඇති කර ගැනීම සඳහා ඒක උපහාර කරනවා. ඒක නිසා මේ සිහියෙන් යුතුව වැඩ කරන්නට පුරුදු පුහුණු වන්න ඕන. අද විතර භාවනා පන්තියේදී පමණක් මේ විදිහට මතක තබන්න. නිවෙස්වලට ගියාට පස්සෙ ගෙදරදොර වැඩ කටයුතු කරන එක සීලයෙන් යුතුව වැඩ කටයුතු කරන්නට පුරුදු වෙන්න ඕනේ. නැත්තම් මෙතන මේ මේ සුන්දරවත් දවසක කටපාඩම් දවසක ගැන කියලා වාදින ඉඳලා අවුරුද්දක් ආනා කරලා තවම ප්‍රතිපලන්නේ කියලා සංකේත දාන්න ඕනේ නැහැ. මොකද සම්මාසකේ වෙන කරන්න හිතේ. ඒකට ඉවහල් වෙනවා අර සීලයෙන් යුතුව වැඩ කිරීම. සම්මාපතේ දිනු කරගන්න. ඒක නිසා විශ්වල වැඩ කරනකොට සීලෙන් හිතුව වැඩ කරන්න ඕන. අපි හිතමු ඉතිපෙද්දක් හොදන්නේ පටන් ගන්නකොට ගන්නවා ගන්නවා පටන් ගන්නවා පටන් ගන්නවා කියලා හිතෙන්න පටන් ගන්නවා. අතුල් වෙනවා කියන අතුල් වෙනවා අතුල් වෙනවා අතුල් වෙනවා කියලා ඒක අතුල් වෙනවා කියලා අතුල් වෙනවා. සෝදනයිද සෝදනා සෝදනා සෝදනා කියන ඒක හිතෙන් තමයි. අපි නෝ අතු ගන්න අතු ගන්න අතු ගන්න අතු ගන්න කියලා සීලෙන් හිතුව සීකර කරලා ඒක කරනවා. අපේ යමක් තමයි කපනවා කියලා ඔලුවක් හරි කපනවා කපනවා කපනවා කියලා ඒක සීකර කරනවා. ඔලුව පේනකොට ඉස්ස පේනවා පේනවා පේනවා. ඇඟුම් නැතිනවා අදිනවා අදිනවා අදිනවා. ඒ කරන වැඩේ කෙරෙහි අවධානයෙන් යොමු කරලා සිහියෙන් යුතුව ඒක කරන්න පුළුවන්. මේක අපහසු දෙන්නේ. ප්‍රමාණයක් දෙකක් කළොත් මේ ඇයි දෙක නැතුව වෙන්නේ. ඒ තරම් ඒක පහසුයි. මොකද එහෙම කීමෙන් යුතු ධර්මයේ වැඩි හොඳට කරන්න පුළුවන්. අනම්මනම් ලක්ෂපත් සිතේට බවබෝධ හිතේට වැඩ කරනවට වඩා ඒ කරන වැඩටම අවධානය යොමු කරලා ඒකම ගැන සිහි කර කර වැඩේ කරනකොට ඒක උත්සාහ හොඳින් කරන්නත් පුළුවන් වෙන සම්මාත සමතහරි දවස් සම්මාසතිය දිනු කර ගැනීමට ඒ කරුණ කිවහල. ඔබ සම්මාසතිය කියලා වර්ධාතේම ගන්න දෙපා. සතිය දිනු කර ගැනීමට ඒක සුහල් වෙනවා. බොහෝ තැන්වල කියන්නේ මේක තමයි සම්මාසතිය කියලා. මාතේ බුදුරජාණන් වහන්සේගේ පාඨවලට අනුව සම්මාසතිය කියන්නේ ඒක නෙවෙයි. මේ පස්සනපස්සනා වැඩෙන ආකාරය සතර සතිපට්ඨාන ධර්මයන් දිනු පෙරේදී. අනුපස්සනා ගැන අපි පසුව සුදුසු කාලයේ සංඥාට පස්සේ මේවා විස්තර ගන්නට අදහස් ගන්න. අද නේ එතකොට ඒ විතරවල වලදී වැඩ කටයුතු කරන එක සීයෙන් විතර කටයුතු කරන්න ඕන. ඉඳාගෙන නේද? නින්දයකට නිදලා නිදලා නිදලා කියලා ඒ නිදල ශරීරයෙන් දැක බලන්න පුළුවන්. නිකන් වැඩක් නැතුව ඉඳගෙන ඉන්නේ ඉඳලා ඉඳලා ඉඳලා කියලා ඒක ශරීරයෙන් බලන්න පුළුවන්. ගමනක් යන විට මම කකුල ගන්නේ සම්බෙන් විදවම කියලා කීකන් දකුණු කකුල දෙනකොට දකුණු කියලා කීකන්. යනවා ගමන. සම්ම දකුණ මම දකුණ මම දකුණ කීකන්. කරන්නේ කොහොමද? එතකොට සිහිය දිනනවා. ඒ සිහිය දිනීම සම්මා සතිය ඇති කර ගැනීමට උවහල්නවා. මේදී අද මේ ඇයි දැන් මම මේ සම්මා සතිය දිනු කර ගැනීමට භාවනා ක්‍රමයක් කියනවා. මේක කලින් ස්ථානවල මා කියලා නෑ. අපේ භාවනාවට සාර්ථක වන්නට නම් නිවන් අවබෝධ කරගන්නට නම් සමාධිය ඇති කරගන්නට නම් අපිට සංසම් එකක් තියෙන්න ඕනේ. කලබල වෙලා වැඩි පිටි ගාලා එනීම වැඩ කරගන්න යන්න බැහැ. සංසුන්ව සමාධිමත් සිතක් ඇතිවයි කරන්න ඕනේ. ඉතින් මේ භාවනා මම අද කියලා දෙන භාවනා ක්‍රමය කරන විට මිනිහාගේ සිතේ කලබලකාරය කඩිය දුවනවා ගහගෙනාට දුවන ගැටි නැති වෙලා සංසුන් වෙනවා. ඒකට කියන්නේ පස්සක්තිය කියලා. පහල් පස්සක්තිය චිත්ත පස්සක්තිය කියලා කියන්නේ සංසිඳීම කියන්නේ. ඒ කයේ සංසිඳීමක් අවශ්‍ය වෙනවා. කය නොඑක කරමුණු කරා විශ්ලේෂණ එක මේ ක්‍රමයේ කරන එක ඉතා පහසුවෙන් නතර කරගන්නට පුළුවන්. මේ අතම අත්දකින්න පුළුවන් වෙයි. කොයිතරම් ඉක්මනට මගේ සිත වෙන අරමුණු කරා දුවන්නේ නැතුව මේ අරමුණේ සිත පිටවා ගන්නට පුළුවන් කියන කාරණා. එතකොට මේ සංසන්සු සමාධිමත් සිතක් ඇති කර ගැනීමට සිත පිටින එක බහල්දී අයන්න නතර කිරීමට ඉවහල් වෙන කරුණක් වශයෙන් තමයි අපි මේ සම්මා සතිය දිනු කර ගැනීමක් ගැටහැකි භාවනා ක්‍රමයක් අද උගන්වන්නේ. ඒක දිගටම ඉඳගෙන දිගටම මේ භාවනා කරන්නද කියලා අපි කියන්නේ. එහෙම කරන්නද බැහැ. වාඩිලක් කරනවා සක්මන් භාවනා කරනවා ඒ දෙකම මාරු මාරුට කරලා මේ පැත්තන අතර හෝ ඉන්න ඉන්න කාලය තුල කරන්නට ඕනේ නේද? එතකොට කොහොමද මේ භාවනා කරන්නේ? තමා කෝර කොට සිඳවලා ඉඳගෙන ඉන්න ශරීරයේ දෙස ඇස් දෙක පියාන සිටින් බලනවා හිතේ ඉඳගෙන ඒ මොකක්වත් නැහැ ඒක තමයි තේරෙන්නේ ඉන්නේ. ඊළඟට ඒකම නලල දේශ බලනවා. ඒකම ඇස් දෙම දේශ බලනවා. ඇයි මන්ට යකින් කියන ඇස්තියා රූපයක් තියාක් බලනවා යකියක් තියාක් බලනවා ඇස්තියාට දෙක වදින තැන බලනවා දෙක එකට ගෑවෙන ඊට පහළ පොඩ්ඩක් බලනායි දෙන නායක දෙනාසේ සිදුරු පේනවා තොල් පේනවා තොල් දෙක ගෑවිලා තියෙනවා පේනවා ඒ වගේ සිතින් ටික සිතින් ටික දෙස්යෙන් දෙස්කට වගේ ශරීරයේ සිතේ සිට පාදේ දක්වා එක පැත්තකින් දක්ම පැත්තෙන් හෝ වම් පැත්තෙන් බලන්න බලන්න බලන්න මේකෙන් හිත සංසුන් වෙනවා. කලබලකාරීකට මේක කරන්න බෑ. මේ හිතේ පොඩ්ඩක් බලන්න බලන් ඉඳන බඩ කියලා එන්න බලන්න. ඊළඟට උරහිකාරය ආවට පස්සේ අපේ එක පැත්තකින් ලකුණු වශයෙන් සම්මතය එක පැත්තකින් ඔබ මුදට සිංහ යට පැත්තෙන් අනස්සගෙන මෙන්න කලවලා මේ බලම දෙන උදාහරිය මේ යකාගෙන පහළ පහළ දිගෙන ඊළඟට අල්ල දෙස බලුවත් අල්ල මේ අල්ල දෙන එක මේ විදියට දිනවා ඊළඟට මෙන්න බම්මයි දෙන්න මේ පුංචි යන්නේ ඊළඟට මේ නයි වන්නේ බලන්න ඊට පස්සේ කියන්නේ පැත්ත බලනවා. ඊළඟ මේ නියපොත්තේ සිතන් සිත බලනවා. මෙන්න නියපොත්තේ පහළ කොටේ මුද පහළ කොටේ විදිහට නැවත උරේස කරා අපගෙන යනවා. ඊට පස්සේ පක්කුට දෙසින් පහළට පහළට ගෙනියන පක්කුලේ නියපොත්ත දක්වනවා. යටිපතුලට ගියාම යටිපතුලක් බලනවා. ඊට උඩපතලට ආවට පස්සේ උඩපතලේ අන්තිම ඇඟිල්ලේ අන්තිම නියපොත්ත දක්වා සිතින් බලනවා. ඒකට බලන්නේ මේක තේරෙන්නට. මේ එක පැත්තක් වුණාට පස්සේ අනෙක් පැත්තත් ඒ විදිහටම බලනවා. මේක හිතන්නට එපා මේ බුදුහාමුදුරන් ඉඳන්නේ විරුද්ධ එකක් මේ මම කරන්නට යනවා කියලා. මම බෞද්ධ භාවනාවක් කරනවා කියලා සිත් භාවනාවක් කරනවා කියලා බණින් මේක බෞද්ධ කරන්නේ නැහැ. යථා යථාවාසය පනස්ස පණීතෝ හෝති තථා සත්තානං පජානාති කියන පාඨය මම කියන්නේ. පය යම් නම් ආකාරයකින් පිටව ඇතනම් මේ ඒ ආකාරයෙන් ඒක දැනගන්න කියන පාඨය විස්තර කිරීමට මූලාරම්භයක් වශයෙන් මම මේ කරුණ කියන්නේ. මේ පදානාති කියන්නේ කය යම් නම් ආකාරයෙන් තියෙනවා නම් ඒ ඒ ආකාරයෙන් දැනගන්න එක. ඔය මේ කියන දැන ගැනීම නෙවෙයි ඒ දී කියන්නේ අර කලින් කියවා වගේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්මාත්ම ආදී විවිධ ආකාරයෙන් දැනගන්න ඕන. මම නෙවෙයි මගේ නෙවෙයි ආදී වශයෙන්. ඒක එකපාරට ගන්නද බෑ. ඒක නිසා සතිය දිනනකොට සමාධිය දිනනකොට සමාධිය තුළින් එක්කර ගත යුතුයි. ඒකයි අනුකූපගාමී ප්‍රතිපදාව. ඒක නිසා හිතේ චෙක් කරේ පිට ඉතින් ටික හැම කොට සම්ම ශරීරේ බල බල යන මේ කොට බවට පාදී. අනිත් පැත්ත කොහොමද බලන්නේ? මේව බලන විට යම් කිසි සත්‍යයක් ඇතිවෙනොත් එහෙම සත්‍ය සත්‍ය සත්‍ය කියලා කියනකලා නැවතත් අර කටපටන්නත් උතන ඉඳලා කය දින්නේ. කය මතින් සිටගෙන. අද වේදනාවක් දැනෙන සුළුසුළු වේදනාවක්. ඒ වේදනාවට බලනවා වේදනාවක් වේදනාව වේදනාවක් කියලා ඒකත් ටිකක් මෙනෙහි කරනවා ඊට පස්සේ අපහොම බලනවා මේක කරනකොට බොහෝ දෙනෙකුට මා දන්නවා මේ සමහර විට විවිධ දර්ශන දකින්නට ලැබෙනවා. සමහර විට විස ගැලේ වෙනවා නැත්නම් කයි කොටස් කැඩි කැඩි යනවා. එහෙම නියත ඒවා මතක කරගන්න. ඒ කැඩෙන කොටස් ගැලෙන කොටස් ඒ ගැලේ කියනවා. සමහරවිට ඇට සැකිල්ල තියෙන පටන් ගන්නවා. එහෙම පේනනම් ඇට සැකිල්ලේ කුඩේ ඉඳලා පහළටම කියන විදිහට බලන්න. සමහරුන්ට මේ ඇතුලේ තියෙන ශරීර කොටස් එළියට අරගෙන විවෘත කරලා පෙන්නනවා වගේ පෙන්නන පටන් ගන්නවා. හරියට මේ බැංගේ හැම කලර දෙකක් විවෘත කරලා යමක් පෙන්නනවා වගේ සමන්ගේ මනසට අපේ අම්මට හිතෙනවා. ඒක පෙන්නන පටන් ගන්නවා. හරි. ඒක පෙන්නන මේ කොටස් දෙන්නේ සීල පවත් ගන්න. සමහරුන්ට පේන බවෝත විකාර. ඒ කියන්නේ නීදාකාර රූප ආලෝක නැත්නම් ওই මොකක් හරි බලාපොරොත්තු වගේ දේවල් බුදුහාමුදුරේ ඉන්න බුදුහාමුදුරේ කියත් අපිට සුක්ෂුකින් බුදුහාමුදුරන්ගේ වැඩ නැහැ මේ අවස්ථාවේ ඒ කියන්නේ බුදුහාමුදුරන් ඒ නිසා ඒවට කිසිම අවධානයක් යොමු කරන්න එපා මේ භාවනා කරන විට අවධානය යොමු කළ යුත්තේ සමාගයේ ශරීරයේ කොටස් වලට පමණයි. ඒක හොඳට මතක තියාගන්න. ඒතකොට ශරීරයේ කොටස් දිස්සනොත් ඒක තමයි. අපහද සැකිල්ල හෝ ඇතුලේ කොටස් හෝ කැටි කැටි යamak හෝ ඒක දැක්කට ඒක ප්‍රශ්නයක් නෑ. මේක අදනම් දකින්න පුළුවන් කියලා මම කියන්නේ නෑ. සමහරවිට පුළුවන් වෙයි. එහෙම නැතුව ජීවිත බහුබෝධ විකාර පේනවොත් ඒවා පේනවා පේනවා කියලා අයින් කරන්න. ඒවයි සිත දුවන්න එකක්. මේම කරගෙන යන විට පරමන්තුරක් හිතෙන්න වෙනකොට මේ ශරීරයෙන් සිත ඈත් වෙනවා. මේ මේ දැකතර මේ මහා වේගනවා වගේ අන්න ඒ වගේ නිකන් ඇඟ ඇඳෙන සිට ඈත් වෙලා වගේ පේන්නට පටන් ගන්නවා. එහෙම වෙන සමාජයට ඇඟ නොපෙනවා. නොපෙනී ගිහලා පිට විතරක් කරන්නේ. එහෙම ගියත් තමයි. එහෙම ගිහලා පිට සමාජයට පඩාන් වැටෙනවා. අඩ නැග සම්පූර්ණ නැතර. එහෙම නැතර වුණත් තමයි. ඒක එහෙම තිබෙලා බාහනා කරලා ඇඟ තිබෙනවා නම් වාඩිය බහනා ගන්න බැරි නම් එකපාරට කකුල් දිග ගන්න කවුරු හරි ඉස්සර ඇද්දේ කැරලා භාගයක් වගේ වදිනවාද කියලා බලලා කකුල දිග හරිනවා ඒ දිග හරින එකටම අවධානය යොමු කරගන්න. දැන් ඒකත් ඉස්සෙල්ලා සිට බාධේ දක්වා හඳ බල බල නැතිදී ඒ විදිහටම කකුල් දිග හරින ආකාරي බල බල ඉතින් බල බල කකුල් දිග හරිනවා. ඊට පස්සේ නැගිටිනවා. ඒක ටිකක් සහාර කියන විදිහට වම් දකුණ වම් දකුණ වම් දකුණ. හැරෙනකොට හැරෙනවා හැරෙනවා කියලා හැරෙනවා. ආයෙත් වම් දකුණ කියලා ටික ටිකක් යහත මෙහාට යනවා. මේ වම් දකුණ කියන එක හොද්දට පුරුදු වුණාට පස්සේ වම් දකුණ කියලා සී කරන්නේ කකුල උල්සවන්නකොට ඒ උසෙන ආකාරය බලනවා. ඉදිරියට ගෙනියනකොට ගෙනියන ආකාරය බලනවා. තබනකොට තබන ආකාරය බලනවා. ඉතින් තමන්ට තේරෙන්නේ අය ගැන හිතන්න දෙයක් නැහැ. ඒ විදිහට ඉස්තිරිය කරනවා හැදෙනකොට හැදෙන ආකාරය කියනවා. නැවත ආපහුවාරින අයෙක් අයෙක් ඒකට පාදේ දක්වා එක් අයෙක් පාදේ නියපොත්ත දක්වා ටිකින් ටික ටිකින් ටික බල බල බල බල බල බල යනවා. මේක කරන විට දෙක කියන්නේ නැහැ. සිත සංසුන් වෙනවා. සමාධිය වැඩිකර දියුණු කර ගැනීමට ඉතාමත්ම ඉවහල් වෙනවා. සතියක් දෙකක් මේක නිවැරදි වශයෙන් හරියට කළොත් මේ ඇයට සමාධිය කියන එක ඉතාමත් පහසු කාර්යයක් වෙනවා අපහසු අමාරු කාර්යයක් නෙවෙයි. සම්මා සමාධිය. හරියට කළොත් සම්මා සමාධිය දෙකක් කළොත් හොඳටම සමානයි. ඉතින් ගිරීම නොකියන්නේ නෑ සතුට අපි කරන කිව්වා කරුණානම් කරන්න බැහැ නිකයි මේක මට දෙයක් නෑ. හරියට කළොත් ප්‍රතිඵල ලැබෙන්නේ. මේ අය මේ භවනා පන්ති නම් මට තියෙනවා මේ දියුණු භවනා අපේ පරණ භවනා පන්ති වලට ආපු දියුණු අය ගොඩේ. වැඩි කරේන පරණ භවනා පන්ති වලට ආපුවා. ඒ අය මේක කරනකොට කරන ගමන්ම ඇඟට පෙනියා. සම්පූර්ණයෙන්ම ඇඟට පෙනියලා දැන් කියලා. දැන් නිකන් අඳුරක් ගන්නවා කියලා යන මොකක්වත්. ඒක අවශ්‍ය නැහැ. එහෙම වෙන්නේ ස්ථාපිත අධිෂ්ඨාන කන්නේ වෙනවා. මේකේ භවනා දිනුවා නේද? මේ ඇගේ නියම තත්ත්වයේ තේන ආකාරයෙන් තව තවත් ප්‍රකටව ප්‍රකටව මේකම පිළිවෙනවා කියලා බැදී අධිෂ්ඨාන කරනවා. ඒ බාහනා දෙනවා. එතකොට එහෙම කරලා ඇඟ ඇතුලෙන් පවා පිට යවන්න පුළුවන් වෙනවා. ඒක හඳ පිටින් ගොනේ. මේ විදිහට ඇඟේ කොට විවිධ ආකාරයෙන් ඒ ආකාරයෙන් බලන විට කලින්ට වඩා ගැඹුරු අත්දැකීම් අවබෝධයක් අවබෝධයක් ලබන්නට හැකියාව ලැබේ. ඒ දිනුවා. මහා කණින්ගේ බහනා පටන් ගන්න ලබන අය. එතකොට ඒ පූර්ව ඒක කියනවා අඩියක් ටිකක් වෙලා කරනවා සම්මිත. මේක විකසම කරන්නට අද සමාධිය දිනු කරගන්නේ උත්සාහ විභාගයේ මෙයාටම තේරෙයි මගේ සතිය කොයි තරම් දුරට දියුණු වෙනවද මගේ හිත පිට යන එක කොයි තරම් දුරට අද වලසුනාද කියන එක මෙයාටම අවබෝධයි. අපි කියන්නේ දැනන්නේ. හරියට කොහොමද? එතකොට ඒ විදිහට කටයුතු කරන්න නිවෙස් වලට ගියාට පස්සේ අර සීලයෙන්ට වැඩ කටයුතු කිරීමක් වාඩිලා භාවනා කරන විට ඔය මං කියන විදිහට භාවනා කිරීමක් කරන්න මේකට දෙන්නත් නිවන් යන්නට පුළුවන්. ඔය භාවනා තුළින්. එක එක අධ්‍යක්ෂින් ලබන විවිධ පුද්ගලයාට අනුව ඒ විවිධ උපදෙස් දෙන්න තෝරන විවිධ අවස්ථාවල. නිවන් යන. නෝතමත් දෙවි නිවන් යන. කලින් මහත්මුල භාවනා කරලා තියෙනවනේ. පාරමී ශක්තියක් වශයෙන් සමාධිය දියුණු වෙලා ප්‍රඥාව දියුණු වෙලා තියෙනවනේ. මේකම ප්‍රමාණවත් වෙනවා. කාර්මයේදී අපි ආර්යසංග මාර්ගයේ අංග දිනු කරලා තියෙනවා කියන කාරණා. ඉතින් මේ හැම කෙනෙකුටම කලින් ආත්මවල බහනා කරපු සත්‍යයක් වෙන නැත්නම් මේ නියමනේ බහනා බන්තෝ. එනිසා මේ ආයත හැම කෙනෙක් බවම බාහිර සත්‍යයක් තියෙනවා. ඒ ධාතන ශාස්ත්‍රයේ දැක්කතු කරගන්න. මට පුළුවන් කියන හැම නැති කරගන්න. මට මේ බහනා ප්‍රතිඵල ලැබෙනවා කියන අදහසත් ඇති කරගන්න. මේ ජීවිතේදීම මම සෝවාන් වෙනවා කියන දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න. වෙනාත්මයකට කල් දාන්නට අවශ්‍ය නැහැ. හොඳයි එහෙනම් දැන් අපි පූර්ව කොට සිදු කරලා ඒ සතිය දුවන ආකාරයෙන් වැඩ කටයුතු කරන්න පටන් ගන්නවා. දැන් බුදුරජාණන් වහන්සේට වැඳලා බුදුරජාණන් වහන්සේගේ ගුණ සීක උන්වහන්සේ සමා කරගෙන චතුරාර්ය භවනා සිදු කරලා මේ ප්‍රතිමුණ වෙන ආකාරයෙන් වැඩපටයුතු ගන්න බලනවා. දැන් කල්පනා කරන භාග්‍යවත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපatti නැගී සිටියාක් මෙන්න වැඩ සිටින සමනක් බඳ රැඳී දුවී දුවා උන්වහන්සේ අපගේ දෙනෙත් වී දුවා බලාගෙන වැඩ සිටින්නේ අප කෙරේ කරුණාවෙන් උන්වහන්සේ මෙතෙන්ද ජීවමානව වැඩ සිටලා කරලා තියෙනවා. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ ජීවිතය පූජා කරමින් පූජා කරමින් පූජා කරමින් ජීවිතය පූජා කරා. ඒ භාග්‍යවත් වරණතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම নমස්කාර කරමි මාගේ নমස්කාරය වේවා කියලා নমස්කාර කරනවා. උන්වහන්සේගේ ගුණයන් එක එකක් අපි සිහිපත් කරන්නේ මේ වචනේ කියන්නේ මේ ඇසුරු කරන්නේ ඒ ගුණයන්. තස්තු භගවා ඉතිති කරහං ස්වාමීනි භාග්‍යවතුන් මහන්ස ඔබ වහන්සේ අරහන්නන් වෙනසේක ස්වාමීනි භාග්‍යවතුන් මහන්ස ඔබ වහන්සේ රහතින් දුක්පවක් නොකළ බැවින්ද අරහත් නම් වනසේක ස්වාමී බානුගෙවතුන් මහන්සේ ඔබ වහන්සේ සියලුම ආමිෂ පූජා ප්‍රතිපන්ති පූජා පිළිගැනීමට සුදුසු වූ බැවින්ද අරහත් වනසේක ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ සංසාර බක්සේ අවිද්‍යා සංසාර වැනි අංගයන් නැසූ බැවින්ද අරහත්නම් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ කෙලෙස් සතුරන් නැතු දෙරින්ද අරහත් නම් වනසේක සෝ භගවා ඉති අරහං අරහං අරහං අරහං සෝ භගවා ඉති සම්මා සම්බුද්ධෝ ස්වාමීන් භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සම්මා සම්බුද්ධ නම් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ දුක්ඛ සත්‍ය පිළිසිඳ දැන බදාල බැවින්ද සම්මා සම්බුද්ධ නම් වනසේක ස්වාමී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ දුක්ඛ සමුදය සත්‍ය ප්‍රහාණය කළ බැවින්ද සම්මා සම්බුද්ධ නම් වෙනසේක ස්වාමී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මා මොකද්ද සත්‍යය ප්‍රගුණ කළ බැවින්ද සම්මා සම්බුද්ධ නම් වනසේක ස්වාමීන් භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ නිරෝධ සත්‍ය සාක්ෂාත් කළ බැවින්ද සම්මා සම්බුද්ධ නම් වනසේක සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ ඉතුරු වෙන කොටින් මේ ඉතිරි කරනවා ඕම මංගලමා ඉති සිද්ධා කරණ සම්පන්නා ස්වාමී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ විඤ්ඤා කරණ සම්පන්නන ගණසේක සෝ භගවා ඉති කීසුදතු ස්වාමී භාග්‍යවතුන් වහන්සේ අපරාන්සේ සුගතු නම් වෙනසේක සෝ භගවා ඉතිති ලෝක විදු කානේ බාංජවතං මහස් ඔබ වහන්සේ ලෝක විදු නම් වෙනසේක සෝ භගවා ඉති අනුසංසෝ කුරිස ධම්මසාරති සාමෝ භාග්‍යවතුන්තු ඔබ මහන්සේ අනුසංසෝ කුරිස ධම්මසාරති නමෝ සානුනේ භාග්‍යසම්මානස ඔබවහන්සේ සක්ඛා දීර මනසානන්දසේක සානුනේ භාග්‍යවතුන්වහන්සේ ඔබ වහන්සේ බුද්ධෝනාකනස්තේ ස්වාමී බාහිරතන් මහන්සේ ඔබ වහන්සේ භගවානන් වෙනසේක භගවා සම්මා සම්බුද්ධෝ අනුසංසරෝ පුරිස ධම්මසාරතේ අනුසංසරෝ පුරිස ධම්මසාරතේ සත්තා දීවමනස්සානං බුද්ධෝ භගවා භගවා බුද්ධෝ සත්තා දීවමනස්සානං අනුත්තරෝ පුරිස ධම්මසාරති ලෝක නිදු සුගතු විඤ්ඤාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං අරහං අරහං අරහං සංකාරයේ කුදුකල ගැන සිතපත් කරන්න මෙන්න ශරීරයේ පස්කස් නම් උපනත කොටසක් නැත අත්ථේ මස්මන පායි ඒසා එකස් කියලානේ අත්ථේ මස්මන පායි දෝමා මෙන්න ශරීරයේ ලොන්නම් උපනත කොටසක් නැත අත්තේ නසාරිනපා මෙසරීරේ නියනම් සෝකුණසු කොටසක් නැත අත්තේ නසාරේ දන්තා මෙසරීරේ දකුණම් හෝ කුණත කොටසක් නැත අත්ථේ මහන කාලී පතු නම පරිරේ සම්මනම් මුකුණස කොට සම්නත නම පරිරේ අතු සිහත මෝත්‍රාහත පමණයේ නැත කෙලෙසෙන් සතු ආදියද නැත එබැවින් මන පරිවය ඉලේ කුල්ය ඉලේ කුල්ය ඉලේ කුල්ය දැන් මරණය ගැන සිතා කරන්න සමාජයේ මළමිනේ සමා ඉදිරියෙන් ඇතයි කියලා දැනසිල් කරන්න. සමාජයේ මළමිනේ සමාජයේම කියලා කියනවා. නැත්නම් උදාහරණ බලන්න. ජීවිතය අනිත්‍යයි ස්මරණයෙන් පයි ජීවිතය අනිත්‍යයි ස්මරණයෙන් පයි ජීවිතය අනිත්‍යයි ස්මරණයෙන් පයි සම්මා සම්බුදු දානං සීගේ ජීවිතේද මරණයට පත්නිය ජීවිතය අනුමතයි මරණය නියතයි ජීවිතය අනුමතයි මරණය නියතයි ජීවිතය අනුමතයි මරණය නියතයි මෛත්‍රී භාවනාව. මනසු දුකින් නිරෝ නිවෙන්නා සුවපත්නේ මනසු දුකින් නිරෝ නිවෙන්නා සුවපත්නේ මනස්මි දුක දෙන්නා නියෝගි වෙන්නා සුවපත් වෙන්නා මාසේන මාගේ හිතවත් සියලු සත්වයෝද දුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාසේන මාගේ හිතවත් සියලු සත්වයෝද දුක්නෙත්වා නිරෝගී වෙත්වා සුවපත්ෙත්වා මාතේ නාගේ භයි සම්මයෝද නිදුක්න වෙත්වා නිරෝගී වෙත්වා සුවපත්ෙත්වා සියලුම සත්වයෝ සුපතං විද්මා සුපතං විද්මා සුපතං විද්මා දැන් විශේෂිත පාඩේ දක්වා අරපණින් කියක් කියවස්සේ සිටගෙන යන ඒ කොටස් දෙක බලමු සතිය දිනකර ගැනීම උත්සාහ කරනවා